තෙරුවන් සරණයි සානංස මේ තෙරුවන් සරණයි සානංස මේ අර අර කැමියා භෝජන නිමිත්ත ඉගෙන ගන්නවා වගේ දැන් අපි අර කයේ කය අනුව බලමින් ඉන්නකොට දැන් කයෙන් පිටත කය පත කය තුල ඕම සානංස එතකොට ඒ ඒකේ උපක්ලේශ ප්‍රහීන වීමෙන් නිමිත්ත ඉගෙන ගන්නවා කියන්නේ දැන් අපි අර සියලු ඒ කියන්නේ හිත හැසිරෙන රටාව කයත් එක්ක ඒ ඒකත් එක තියෙන ප්‍රමුඛ එක ඉස්මතු වෙලා යම් නිමිත්තක් ඉගෙන ගන්න එකක්ද සමහරවිට. නැත්නම් ඒ ඔව්. මට ප්‍රශ්න කෙරුණා ආයි කියන්න. දැන් අර කෙනියා සනස නිමිත්ත ඉගෙන ගන්න කියන්නේ භෝජන නිමිත්ත. ඔව්. දැන් ඒක එක එක දවසට එක එක විදියයිනේ. දැන් අද අද රජු මෙතන කැමති වෙන්න පුළුවන් හෙට මේක වෙන එකට කැමති වෙන්න පුළුවන්. එහෙමනේ භෝජන නිමිත්ත. හ්ම්. එතකොට ඒ එදා දවසේ හැසිරෙන රටාවක් කියලා හිතමු. එදා දවසේ දැන් කය කයත් එක්ක අපි සිත සිතේ අපි එදා දවසේ යම් හැසිරෙන රටාවක්. දැන් මේ විදිහයි මේ දැන් අද මේ විදිහටයි මේ මේකයි ප්‍රකට. මේකයි. ඒක එතකොට අර උපක්ලේශ ප්‍රහීන වීමෙන් කියන්නේ සංස මොකද? ඒ කියන්නේ අනිත් ඒවා අභිබවා ඒ නිමිත්ත දැනෙන එකද? ඔව් එතකොටම උපක්ලේශය වෙන්නේ අර අර ඒ කියන අපේ ප්‍රධාන කමඨහනට උපක්‍රේෂ නිමිත් උපක්‍රේෂ ප්‍රහීන වීමෙන් කියන එක අහුනේ කොහෙන්ද? මම මේ දේශනාවෙදි මට ඒක අහුණාම ගලපන්න බැරිද සන්නත් දේශනාව. පරිවර්තන එහෙම එකක් තියෙනවද? එහෙමයි. උපක්ඛිදේශෝ පහියන්ති කියලා තියෙනවා. පහියන්ති නිමිත්තක් උගන්වනවා. ආ හරි හරි. තන් නිමිත්තක් උගන්වනවා. ඔන්න ඔතන හේතු වෙන්නේ එහෙමයි. අපි හිතන උපක්ලේශය වෙන්නේ ඇත්තටම කියනවා නම් ඔතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යම්කිසි වෙලාවකදී හිත තැම්පත් වෙනවද යම්කිසි වෙලාවකදී හිත හිත සුමට වෙනවද බුදු වෙනවද සහැල්ලු වෙනවද තැම්පත් වෙනවද ආන්නේ තැම්පත් වෙන නිමිති ඉගෙන ගන්න. එතකොට උපක්ලේශය වෙන්නේ මොකක්ද? ඒ විදිහට තැම්පත් නොවන කාරණාවල් ටිකක් තියෙනවද? ඒ විදිහට හිත එකඟ වෙන්නේ නැති, මෘදු වෙන්නේ නැති, සහැල්ලු වෙන්නේ නැති කාරණාවල් ටිකක් තියෙනවද? ආන් ඒ ටික තමයි ඒකට උපක්‍රේෂ වෙන්නේ. මොකද මේ උපක්‍රේෂ වලින් බැහැර වෙච්ච තැනනේ මෙතනට එන්නේ අපි. එහෙමයි. එහෙමයි. එතකොට සාමාන්‍ය ජීවිතයේදී අපි කියන්නකෝ දැන් භාවනාව පැත්තෙන් ගත්තොත් එහෙම අපි කොහොමද මං කියන්නේ? හරි. වැඩ කටයුතු ගොඩාක් කරපු දවසක භාවනාවට වාඩි වුණා. බාගදා භාවනාව හොඳට සිද්ධ වුණා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට. සමහරක් වෙලාවට වැඩ කටයුතු මොකක්වත්ම නොකර භාවනාවට වාඩි වුණාම හිත එහෙම ඊබාගට ගියා වෙන්නත් පුළුවන්. එහෙම. ආ ඉතින් එතකොට හිතන්න නාකයි එහෙනම් වැඩ කටයුතු කරලම භාවනාවට එන්න ඕනේ කියලා. එහෙම නෙවෙයි. අපි ඉගෙන ගන්න ඕනේ අද එතකොට මේ නිමිත්ත මොකක්ද? හිත අර ශරීරයේ තියෙන අබල දුබලතාවයේ හිඳ හිත කැමති ඒ තැනට එන්න. නමුත් ඊළඟ දවසේ ශරීරයේ අබල දුබල නැහැ මොකද වැඩ කටයුතු නොකරපු හන්ට. ඒකින්ද හිත කැමති ජවන සම්පන්න වෙයි. හිත තැම්පත් වෙනවට වඩා දුවන්ට කැමති. ආන් ඒ වගේ කාරණාවක් තියෙනවා. අන්න එහෙම එකකුයි මේ ඉගෙන ගන්නට යන්නේ. අන්න ඒ වගේ දේ. එතකොට මේක තුළ උපක්ලේශ හැටියට අර වචන හැටියටම හරියටම පරිවර්තනය කරගන්න බැරි වෙන්න පුළුවන් අපිට. ඒ කියන වචනයත් එක්ක ඒ වුණාට අපි භාවනාව පැත්තෙන් ගත්තොත් එහෙම යම්කිසි දෙයක් කරගෙන යනකොට භාවනාවේදී අපිට ඒ භාවනාව හරියට සිද්ධ කරගන්න බැරි එහෙම නැතිනම් සතිය පිහිටුවා ගන්න බැරි මොනවා කාරණාවක් තියෙනවද? ඒ ටික ඔක්කොම අහුවෙනවා නම් උපක්ලේශ හැටියට කෙලෙස් හරි උපක්ලේශ හැටියට හරි අහුවෙනවනේ. ආන් ඒ ටික තමයි ඔය සඳහන් කරන්න ඕන. ඒ සඳහන් වෙන්නේ. මේ ටික අපි හඳුනාගත්තා නම් භාවනාව ඉදිරියට කරගෙන යන්න පුළුවන් ටික සිහියට කිට්ටු කරන්න පටන් භාවනාව ඉදිරියට කරගෙන යන්න බැරි කාරණා ටික හඳුනාගත්තා නම් ඒ ඒ කාරණා ටික චුට්ටු චුට්ටු බැහැර කරන්න අපි ඉගෙන ගන්නවා. ආන් මේ බැහැර කරන්න ඉගෙන ගන්නකොට අර අනිත් ටික ලං කරන්න ඉගෙන ගන්නකොට හිත කොහොමවත් සිහියත් එක්ක පළපදියම් වෙන්නේ නැහැ. මේක හරි සංකීර්ණයි තමයි මම පිළිගන්නවා. මොකද එකාතකින් එකක් අයින් කරන ගමන් තවත් අතකින් තව එකක් ලං කරන්න ඕන වැඩක්. එහෙම මේ වගේ හරි ප්‍රවාහයක් මේක. එතකොට එක්තරා දවසකදී ආනාපානේ අපිට තේරිච්ච විදිහත් එක්ක හිත තැම්පත් වුණාට අපි මනාපුණා වෙන්න පුළුවන් අපේ හිත මනාපුණා වෙන්න පුළුවන් ආනාපානේ නැදාල. මුල අල්ලන්නේ නැහැ. නමුත් අපි මනාපුණා වෙන්න පුළුවන් මුල අල්ලන්නේ නැද අල්ලන්නේ. මොන ප්‍රශ්නේ හදාගන්න තැන. එතකොට උපක්ලේශය කොහෙද තියෙන්නේ? මගේ මනාපයයි උපක්‍රේෂය වෙන්නේ. මොකද්ද මගේ මනාපය? ආනාපානයේ මුල අල්ලන්න ඕන එකනේ. ඒක වෙන්නේ නැහැ. නමුත් හිතට අල්ලන්න පුළුවන් ආනාපානයේ මැදයි අගයි විතරයි. නමුත් මම ප්‍රශ්නයක් හදාගන්න නැහැ. මට මේක මෙහෙම අල්ලගන්න ඕනේ නමුත් අපි අර සමස්ත චිත්‍රය හද දැකලා බැලුවොත් එහෙම අපිට අර මැද සහ අග කියන දෙකත් එක්ක හිත හදාගෙන ඉන්න පුළුවන් නම් අජිරුවන්ගෙන් ඇත්තම තෑගි බෝක් හම්බ වෙනවා. තව ටිකකින් මුලත් අල්ලගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. නමුත් අපි මුලදීම අර මැද සාග කියන එක ප්‍රතික්ෂේප කරලා මුල කියන එක අල්ලන්න දැඟලුවොත් එහෙම රජුගේ කන්න තියෙන ටික කන්න කැමති ටික කන්න දෙන්නේ නැහැ. අකමැති ටිකක් කවන්න. හරියට කරවිල කවනවා වගේ වැඩ. මෙයා කරවිල කන්න කැමති. ඉතින් එහෙම වුණාම අර ටික වෙලාවකින් අර ආනාපානේ මැද සාග පේන එකත් අපිට කොහොමද කියන්නේ? ගිලිහිලා යන්න පුළුවන්. මේ අවස්ථාවත් නැති වෙලා යන්න පුළුවන්. එතකොට මේකේ හොඳම දේ තියෙන්නේ ඒ නිමිත්ත ඉගෙන ගන්න එකයි. ඒ නිමිත්තේ උපක්ලේශය වෙන්නේ ඒක ඒ නිමිත්ත අල්ලන්නේ නැතුව වෙන එකක් දාගන්න දඟලන ඒ කාරණාවයි උතන තියෙන උපක්ලේශය වෙන්නේ. එහෙමයි. ඒක කොහොමවත් නීවරණ ගණයකට වැටෙනවමයි. ඒක ඉතින් මම අල්ලගන්නවා. ඒ ඒක දවස එක එක දවසට ටික වෙනස් වෙනවා නේද සනස. දැන් ඉතින් කියන්නේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. එහෙම වුණා කියලා හිතන්න නාකයි. එහෙනම් අපි හඳුන්නේ දැන් ජීවිත කාලේ ගිහින් ඉවරයි. තවනම් මදි වෙනවා කියලා. එහෙම එකක් නෑ. ඔය මොකක් වුණත් අහර මම හැමදාම කියනවා වගේ ඔය හැම එකම තියෙනවා එක්තරා විදිහක අර බුදුහාමුදුරුවෝ අර මදුබින්දික සූත්‍රයේ කියනවා නේද ඒක පැටර්න් එකක්. එහෙම පැටර්න් එකක් කියනවනේ. අර කොහොමද කියන්නේ? විචිතා වේදනා උපජ්ජන්ති නෑ නෑ. මොකද්ද කියන්නේ? කොහොම හරි කමුනේ අර ප්‍රපංච සංඥා සමුදාකරන්ති ඔන්නෝම් තැනකට අර අරන් යන කතාවක් තියෙනවා. අන්න ඒ වගේ. එහෙම නැත්නම් අර අර මාළුන්කුපුත් සූත්‍රයේ මෙන්න මෙහෙම තියෙන්නේ. රූපං දිස්සා සතිමුත්තා පියං නිමිත්තං මනසකරවතෝ සාරත්ත්‍ය චිත්තං වේදේති තං තං චේ අධ්‍යාසාය පිටති. ඒ කියන්නේ රූපය දකින කෙනා රූපං දිස්සා සතිමුත්තා. මොට සිහියක් තියෙන කෙනෙක් රූපයක් දැක්කොත් පියං නිමිත්තං මනසකරවතෝ. එයා මානසිකාරය කරන්නේ එයාට ප්‍රිය විච්ච විදිහට. සාරත්ත්‍ය චිත්තං වේදේති තං චේ අධ්‍යාසාය පිටති. ඒකට ඒකට ඇලිච්ච හිතින් මෙනෙහි කරනවා. මොකද්ද ඒකට ඇලිච්ච හිත කියලා කියන්නේ? එයා කැමති විදිහට උදාහරණයක් ඇටියට රෝස මල්කට කැමති කෙනා ඒක හරි හොඳ දෙයක් හැටියට මෙනෙහි කරනවා. හරි හොඳ දෙයක් හැටියට ඒක ඒක වැළඳ ගන්න. සංකේයජ්ජා සායතිත. ඒ විදිහට තමයි එයාගේ හිතේ ඒක තමයි. නමුත් සිහිය තියෙන කෙනා ඕක සිහියෙන් දකින. එතකොට ඕකේ අර එක එක ක්‍රමයක් මෙතන තියෙන මෙතඩ් එකක් වගේනේ. එක ක්‍රියාදාමයක් තියෙන්නේ. ආන් ඒ වගේ යන්නේ අපි ඔය කියන ඔය කියන හිත තැම්පත් වෙන විදිය සහ තැම්පත් නොවන විදිය කියන එක නැවත නැවත නිතර නිතර ස්පර්ශ කරන්න වුණාම මේ දේවල් අත්දැකීම් මේ දේවල් වලින් අත්දැකීම් ලබා ගන්නට වුණාම මේක තුල තියෙන ওই රටාව අහුවෙන රටාව අහුවෙන එහෙම ඒ රටාව අහුණා නම් හරියට අර රූපන් දිස්සා සතිමුණ්ණා පියන් නිමිත්තම් මනසිකරවතු කියන්නේ ඒ වගේම රටාවක් මේකෙත් තියෙනවා කියන එක අහුවෙනවා ඒ රටාව අහුණා නම් අපිට තියෙන්නේ ඊළඟට රටාව අනිත් එකට දාගන්න විතරයි එතකොට මේක කරන්න අර මහලුකු කාලයක් වුණා වෙන්නේ හැබැයි භාවනාවෙත් ওই කියන දේවල් ස්පර්ශ කරන්න කාලයක් වුණා ඒ ටික අල්ලන්න තමයි අර කමඨාන් වර්තාව වගේ ඇත්තටම කිව්වොත් එහෙම වැදගත් වෙන්නේ මොකද අපි ඒක අල්ලලා තියෙනවද නැද්ද කියන එක ප්‍රකට වෙන්නේ යම්නේ ආපස්සට හැරිලා බැලුවොත් විතරයි අත්වේක්ෂා කරොත් විතරයි නැත්නම් කරා අමතකයි ඕ මේකේ දීලා තේරෙන්නේ මම මට මතකයි අපේ සූත්‍රයක් තියෙනවා මේ අර රත්තරන් වාදන ගැන බුදුහාමුදුරුවෝ කියනවා මේ මහණෙනි කෙනෙක් ගාව රත්තරන් වාදන තියෙනවා. එයා ඒ රත්තරන් වාදන අරගෙන කොහේරි අගුවක දාලා තියෙනවා. ප්‍රයෝජනයකට ගන්න තවත් කෙනෙක් ඉන්නවා රත්තරන් වාදන තියෙනවා. එයා නිතර නිතර ඒවා පිළිපහදු කරනවා. එතකොට අර අගුවේ දාලා තියෙන කෙනා නෙවෙයි ඇත්තටම රත්තරන් භාජනයෙන් හරි ප්‍රයෝජනයක් ගන්න. ඒක මලකට කාලා තියෙන්න පුළුවන් මලකට දැන්නේ මොනවා හරි කන්න පුළුවන්. විනාශ වෙලා යන්න පුළුවන් පසු කාලීනව. නමුත් අර නිතර නිතර පිරිසිදු කරලා ඒ කරන කෙනා එයා ඒ ඒකේ අර්ථ දර්ශන ලක්ෂණය දර්ශනය පවා ඒ ලක්ෂණ පවා දකිනවා. ඒ ටික පවා ඇති කර ගන්නවා. ආන් ඒ වගේ තමයි භාවනාව කරලා අපි අමතක කළ දැම්මොත් එහෙම ඒක හරියට රත්තරන් වාදනේ අපිට හම්බ වුණා. දැම්ම ආගුවට දොර වැහැ. ආන් ඒ වගේ වැඩක්. නමුත් කමඨාන් වார்த்தාව නැත්නම් මේක ගැන ආපහු මෙනෙහි කිරීමත් එක්ක තමයි අපි රත්තරන් වාදිනේ පිහදාන්නේ. ඒකේ තියෙන මකුණු දැල් ටික කඩන්න. ඒක තියන්න ඕන සුසුතන තියන්න. ආන් ඊට ඉගෙන ගන්න. ඉතින් ඒකයි මේ කමඨාන් වාස්තාව කියන එක ඇත්තටම අර මට අහන්න ඕන එකක් නෙවෙයි. ඒක නමුත් Taman අහන්න ඕන එකක්. ඒක ඒ තරමටම වැදගත් වෙයි. එහෙමයි. බොහොම පිංසාන. සමිනාසම් අවසරයි ස්වාමීන් වහන්සේ. මම මට අමුතුම ප්‍රශ්නයක් තියෙන්නේ. <laughs> ඒක ෂෝක්. ඒක කියන්නත් නිකන් මොකද්ද වගේ. හරියටම මට මේ වගේ ජීවිතේ දැන් දැන් සිතිවිලි වලිනුත් වචන වලිනුත් ඒවා මොකුත් නැතුව හොල්මනක් කරනවා වගේ ගැටයක් ඇතිලා. ඒක ඔබතුමී දාන වචනයක් නේ. ඔය හොල්මනක් කරනවා වගේ කියන්නේ ඔබතුමී දාන වචනයක් නේද? එහෙ ස්වාමී. ඔන්න ඔතන ඔගේ අවුල. ආ ප්‍රශ්න කියන්න කමන්නේ. ඉතින් මට දැන් මට හැම හැම දෙයකම ප්‍රතිඵලයක් නෑ කියන ගතියක් දැනිලා පොයට සිල් ගන්න පන්සලට යන්නේ කියවත් වැඩක් තියනවාද කියන ගතියක් ඇවිත් ඒවා හොල්මන් කරනවා. What do you mean by හොල්මන් කරනවා? මට කියන්න තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ හොල්මන් කියන්නේ. මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ වාගේ ඒ වාගේ තියෙන සියලුම වටිනාකම් නැති වෙලා ගිහින් ගතියක් තියෙනවා. නමුත් ඒවා හිතවිලි වලට එන්නේ නැහැ. ආ. ඒ ගතිය ගතිය ගතිය දැකීමක් තියෙනවා. නමුත් හිතවිලි වලට එන්නේ නැහැ. ඒවා ඒකටයි මම මේ හොල්මන් කිව්වේ. ඒ ගතියේ දැකීමක් තියෙනවා. නමුත් සිතවිලි වලට එන්නේ නෑ මේක එපා අරක එපා කියලා වෙන වෙන වශයෙන් එපා කමක් නෙමෙයි. සෑම දෙයක්ම එක පොදියට එපා වෙලා කොටින්ම කියනවා නම් පන්සලට සිල් ගන්න යන පොය දවසටත් උමනා නැහැ. එතන මම ඒක කිව්වොත් අගෞරවයක් එපා වීමක් උමනා නැහැ කියන ගතියක් ඇති වෙලා තියෙනවා. ඒකයි මම මේ ගතියට තමයි මම මේ හොල්මන කියන්නේ. ඒකට සුදුසු කමටහන මොකක්ද? <laughs> අපේ පන්සල් යන්න ඕනද? ඒකනේ තියෙන ඕනකමක් නැති එක. හරි. එතකොට අපි ඇදලා ගමුකෝ මේකේ කාරණා ටික. අම්මට පන්සලේ යන්න ඕනකමක් නැහැ. හැබැයි ඊට කලින් පන්සලේ ගිහිල්ලා තියෙන විත්තිය මතක් වෙනවද? නැත්නම් සංකාවක් වගේ තියෙනවද? නෑ නෑ නෑ පොනේ. එහෙම සංකාවක් කිසිම දෙයක නැහැ. එහෙමයි. එහෙමනම් මේ එළියට එන කාරණේ තුල තියෙන සිතුවිලි මාත්‍රයකින්ද පන්සලේ ඊට කලින් නම් ගියා දැන් යන්නේ නැහැ කියලාද? නෑ ස්වාමීන් වහන්සේ. ඒක අතහැරිලා. ඒකත් අතහැරිලා. එහෙමනම් මේ පන්සලේ කාරණේ එහෙම නැත්නම් ඒ කාලේ කරපු දේවල් වල මෙහෙම එකක් එළියට එන්නේ මොන විදිහටද? ඒක එන්නේ සංඥාවක් හැටියටද, සිතුවිල්ලක් හැටියටද, මොකක් හැටියටද? ඒක කිසිම දෙයක් විදිහට එළියට එන්නේ අද මේ නිමල් මාස්ටර් මගෙන් ඇහුවා යමුදාක්කේ මේ සිල් ගන්න පන්සලට කියලා මං අන්න එතකොට තමයි ඒක එතුමාට කියන තත්ත්වයක් මට තේරුන්නේ නැහැ කොහොමද කියන්න ඕනේ කියන එක ඉතින් මං මං කිව්වා මම ඉතින් පන්සලට දැන් ඉතින් යන්න ඕන කමක් නැහැ කියලා. ආ අවසර අවසර ස්වාමීන් වහන්සේ මමත් ඒකට මේ යම් දෙයක් එකට දැන් අපි මාස මං හිතන්නේ හතරකට විතර පස්සේ අපි අද මේ අපි යන මෙහි පන්සලට ගියා ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා පස් නමක් වැඩ ඉන්නවා අපි ඉතින් කතා බහ කරලා අර මේ විස්තර අහලා ඉතින් අපෙන් ඇහුවා ඉතින් කුසුමක්ක කොහොමද ඉන්නවද ඉතින් දැන් අපි සිල් ගන්න නිසා කට්ටියෙම සිල් ගන්න කියලා ඉතින් අපි යෝජනා කරා කුසුමක්කට යන් කියලා. ඉතින් කුසුමක්ක කියන්නේ දැන් ඒක කියලා යාට ඒකේ විශේෂත්වයක් නැහැ. ඔය ඉඳලා හරි මේ තමුන්ගේ වැඩේ කරගන්නවා කියන එක තමයි ඔය කුසුමක්ක කියන්නේ මම කියන්නේ. එහෙමයි. මෙහෙම ඉතින් අපි කාලයක් යනකොට අපිට මේ දේවල් එහෙම බැහැර කරන්න වෙන්න පුළුවන් නේද? ඒක සාමාන්‍ය නේ. අම්මා ඔහොම කියනකොට මට එකපාරටම ඔලුවට ආවේ <laughs> මම අපේ ගෙදර යනකොට අපේ අම්මා තාම මට කියනවා ඉබින්ද දෙන්න. ගෙදරින් ගෙදරට එනකොට මූ නිබින්න ඕන. ඕකට මම කැමති නෑ. මොකද ඒක ඒක කැපක් නෑ. <laughs> ඉතින් කොහොම හරි අම්මා මොකක් හරි දඟලලා ඔම කරන්නත් හදන බවකුත් තියෙනවා. ඒ වෙලාවට ඉතින් මම පොඩ්ඩක් පණින අවස්ථාවකුත් තියෙනවා ඒක මේක. ඉතින් කොහොම හරි වේවා අර මම කියන්නේ යන්නේ මේකයි. කාලයක් එන්න පුළුවන් අපිට ඒ කාලේ තිබුණ දේවල් වලින් ටිකක් බැහැර වෙන්න. උදාහරණයක් ඇරෙට කියනනම් ඒ කාලේ මම ගොඩාක් පළඳුවා. දැන් මට ගොඩක් පළඳන්න. ඒ කාලේ ඇත්තම කියනවා නම් පැය ගොඩාක් සක්මන් කළා. දැන් මේ ධනි සමාරුවක් එක්ක එච්චර බෑ. ඉතින් ආන්ගේ ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඒක බැරි වුණා කියලා මං හිතන්නේ නැහැ අනික් කටයුතු ටික කරන්න බැරි වෙයි කියලා. හැබැයි ඉතින් අර අවස්ථානුකූලව යා යුතුයම අවස්ථාවක් වගේ දෙයක් තියෙනවා නම් මං හිතන්නේ ඔබතුමින් ඔයාම ඉඳී කියලා. ඒකේ එහෙම අදහසකුත් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒක ඉතින් අර සමහර විටක ඔය ඉන්න පරිසරය තුළදී භාවනා කටයුතු ටිකක් තව කරගන්න පුළුවන් කියන අදහසට ඇවිල්ලා වෙන්න ඇති ඔය කියන්නේ. ඔව් මම හිතනවා ඒක අර අර කොහොමද කියන්නේ තමන්ගේ නිහතමානීත්වය පැත්තෙන් කියපු දෙයක් කියලා විශ්වාස කරනවා. ඒ හැරෙන්න මම හිතන්නේ නැහැ ඒකේ අර බලහත් බල බල බල කරන්න ඕන කමක් තියෙවි කියලාත් නෑ ඔය කරන්න මොන මේක කියලා. එහෙම එකක් තියෙවි කියලාත් මම හිතන්නේ නැහැ. අපි දැන් කාලය ආගය වෑමෙන් වයසත් එක්ක අපිට දරන්න පුළුවන් ස්වභාවය ඉතින් සීමා සහිතයි නේද? ඒක හින්දා ඒ කියන ස්වභාවයට අපි එනවා. මේ කොහොමද ධර්මයේ තුලින් අපි ඉගෙන ගන්න ප්‍රධාන දෙයක් තමයි වයසත් එක්ක වයසට යන්නේ. ඕක හරි පුදුමාකාර දෙයක්. ඉතින් ඒක ඉගෙන ගැනීමක් තියෙන්න පුළුවන්. ඒක අපි ඒකට අනුමත වීමක් හෝ අනුගත වීමක් එන්න පුළුවනි කියන එක නම් මම මතක් කරන්න කැමතියි. ඒක සාමාන්‍ය දෙයක් වේවි. හැබැයි ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුනහම ඒක තව සමහරක් විට අර හිතට මතුවෙන එකක් එන්න පුළුවන් ඒ වෙලාවේදී මම ගත පිළිතුර එච්චර නිවැරදි නෑ වගේ හරි මොකක් හරි කියලා. අම්මා ඒක වෙන්න පුළුවන් ඔය හොල්මන් කරනවා වගේ කියන වචනෙන් එළියට දාන්න හදන්නේ. සමහරක් වෙලාවට ඊළඟ මොහොතේදී අපි හිතමුකෝ ඒකට දක්වන ප්‍රතිචාරය ටිකක් තවත් විදිහකට තවත් විදිහේ ප්‍රතිචාරයක් දක්වන්න අවස්ථාවක් කරගත්තා නම් අර ලප්තන ලොප් වෙනවා වගේ ස්වභාවයක් වේවි අර හොල්මන් නොකරන තැනකටත් එන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා අර විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාම කියන ආකාරයට අපිට කිට්ටු වෙන්න පුළුවන්කමකුත් එන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද එහෙම වුණොත් එහෙම ඔය කියන විදිහේ අපිට නොතේරි අපවටා කරකැවෙන නැත්නම් හොල්මන් කරන ස්වභාවයක් ධර්මයේ තුල ධර්මයේ ප්‍රතිඵල තුල නොවෙන්නත් පුළුවන් කියලා මම හිතනවා. ඒක හින්දා. ඉතින් කොහොම නමුත් සිද්ධියක් හැටියට ගත්තොත් ඒ වගේ දේවල් සාමාන්‍යයි. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවනි. අදටත් මම කැමති තායිලන්තයට යන්න. ඒතර බෑ දැන් යන්න. නනචට් කියලා කියන්නේ මම හරිම කැමතිම තැන මේ ලෝකෙ. නමුත් ඒක කරන්න බෑ. ඉතින් මොකද කරන්නේ? මගේ එහෙම කැමති තැනක් ඇත්තෙත් නෑ. එහෙමයි. වෙන්න පුළුවන් අම වෙන්න පුළුවන්. කැමති තැනක් කොහේවත් නැහැ. අපි කියමු භාවනාව තුළ කොහොමද? ස්වාමීන් වහන්සේ භාවනාව තුළ කොහොමද? ඒ භාවනාව තුළ මට ඕනනම් විදර්ශනාකට වාඩි වුණාම මට ඕනනම් දවසක් වුණත් ඉන්නත් පුළුවන්. කොහොම නමුත් අර අපේ ජීවිතය තුළ තියෙනවා කාරණා තුනක්. ආස්වාද ආදීන නිස්තරණ කියලා. එතකොට අපි අර යම් තාක් දුරට මේ ජීවිතය තුළ තියෙන ආස්වාද ස්වභාවයන් ටික තේරුම් ගත යුතුයි. ඒමයි ආදීන ස්වභාවයන් ටික තේරුම් ගත යුතුයි. නිස්සරණ ස්වභාවයන් තේරුම් අරගෙන ඒ වගේම බහැර වෙන්න තොන්. හැබැයි ওই තුන තුලනේ කරගන්න. යෝජ තුලංව පග්ගයිහ වර්මාදාය පඬිතෝ කියලා කියවේ. අන්නේ තුලණයට නම් අපි එන්න ඕන කියන එක බුදුහාමුදුරුව මතක් කරලා තියෙනවා කියන එක මම කියන්න කැමතියි. සමහරකට ආස්වාදයට වැඩි වුණොත් එහෙම ආදීනමේ ප්‍රකට නොවිය යනවා. ආදීනවයටම ආවොත් එහෙම ඊට පස්සේ ස්වාමීන් අවසරයි මෙතන පොඩි සද්දයක් තියෙනවා. මේක මේ මෙතන පොඩි සද්දයක් තියෙනවා. ඔබ වහන්සේගේ කමිටහන් මට පොඩ්ඩක් ඇහුණා මදි. ඒක නිසා පොඩ්ඩක් ඉවසාව අදාරන්න මෙන් මං ඉල්ලනවා. එහෙමයි එහෙමයි එහෙමයි. හරි ස්වාමීන් වහන්සේ දැන් වදාරන්න. එහෙමයි. දැන් කියන්නේ මගේ මා ස්වාමිනාස් මගේ හිතේ කිසිම මේ කනගාටුවක් දුකක් ડિප්‍රෙෂන් එහෙම මොකුත් නැහැ. එහෙමයි. මම මේ ලැබිච්ච ලැබිච්ච තන කාමරය මේක ලබාගෙන මේ භාවනා කරගෙන ඉන්නේ. ඉන්න තැන දුකකුත් නැහැ. විශාල ප්‍රීතියකුත් නැහැ දුකකුත් නැහැ. බොහොම සමධ්‍යස්ත තත්ත්වෙන් ලැබෙන දෙයක් කාලා ජීවත් වෙලා භාවනා කරනවා. දැන් භාවනාව කියන්නේ විදර්ශනාවට ගියහම එක්තරා සමාධි තත්ත්වයකට පොඩ්ඩක් මා සමාධි තත්ත්වෙකුත් එන බවක් තේරෙනවා. එහෙමම දිගටම ඉතින් එන එන දේ විදර්ශනා කරගෙන එහෙම නැත්නම් නැති තැන නැති විදිහට ඉඳලා ඒ විදිහට දවසක්වත් ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. නමුත් කොතනකටවත් අර කලින් ඉස්සර වගේ ඉස්සර මම මිනිත්තුවක්වත් ගෙදර ඉන්න කෙනෙක් නෙමෙයි ඔන්න නිමල් මහත්තයලා එහෙම දන්නේ. කාර් එකක් අරගෙන ඉතින් උපාස කම්මලා පටවගෙන එක්ක පන්සලට යනවා එක්ක උගලංග ගෙදෙට්ට ගේනවා වගේ තත්යක හිටපු කෙනෙක්. නමුත් දැන් මට කාර් එකේ ලෝගන ඕන තරම් දුර යන්න පුළුවන්. නමුත් ඒවට තිවිච්ච අන්දන් දැන් ඒව ඒවගේ දැන් කවුරුත් මං ගිහින් දාන්න කිව්වොත් මට ඒක දාන්නත් පුළුවන්. ඒක දාන්න එක මං කරනවා. නමුත් අර වෙනදා වගේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ඒව අත්හැරියේ. ඔව් කොහොමද තමයි භාවනාව නැත්නම් මාර්ගය තුලදී ඒ වගේ කාරණා කාටත් අත්දකින්න සිද්ධ වෙන දේවල් සහ ඒවා අපිට සාමාන්‍යයක් බවට පරිවර්තනය වෙනවා. උදාහරණයක් ඇටියට කැම දින වෙන්න පුළුවන්, ගිය ගිය ගිය තැන් වෙන්න පුළුවන්, ඌමනාය පාසම් වෙන්න පුළුවන්, පරණ පුරුදු වෙන්න පුළුවන්. මේ දේවල් ටික අපි අර දැක දැක අතහරින අතහැරෙන බවකට එන්න පුළුවන්. වගේම ඒවට කිසිම විරෝධයක් හෝ කොහොමද කියන්නේ ශෝකයක් හෝ නැති බවක් තියෙන්න පුළුවන්. ඒක අපිට එහෙම කළා කියලා හෝ නොකළා කියලා බාධා කරන ස්වභාවයක් නැති වෙන්න පුළුවන්. බාධාවක් නැහැ හ්ම් හ්ම් ඔය එහෙම එහෙම ස්වභාවයක් තියෙනවා නම් ඒක ඉතින් භාවනාවට රුකුලක් වෙන්න පුළුවන්. ඒ ඉතින් අර අරක මහා ලොකු කාරණාවකුත් නෙවෙයි. නමුත් ඒම උනා කියලා අර අවස්ථානුකූලව මොකක් හරි අවස්ථාවක් තියෙනවනම් මං හිතන්නේ ඔබට මේ පැහැරාදී කියලා කියන්නේ ඒක. කියන්න පුළුවන් කමක් තියෙනවනම්. ශාරීරිකව පවා නිදහසක් තියෙනවනම්. ඒ හැරෙන්න අපිට අර මේ මේ ඒ විදිහට සැලසෙවෙන එක මේ මේ ගමන තුල සාමාන්‍ය ලක්ෂණයක්. මම හිතනවා මේ හැරී ඉන්න ගොඩක් පිරිසකට ඒ වගේ කාරණා තියෙන්න පුළුවන් ප්‍රකට නොකඩව. මේ මේ කාරණා වලින් නම් දැන් මෙහෙම නිදහස් වෙලා තියෙනවා සෝනන්ස්. කියනන්නේ ඒ වගේ අදහසක් තියෙන්න පුළුවන් හැමෝටම. ඒක එතකොට භාවනාව නැත්නම් මේ මාර්ගය තුළ සාමාන්‍යයෙන් සකස් වෙන ඇති වෙන ලක්ෂණයක් හැටියටම මතක් කරන්න කැමතියි. ඒ ස්වාමීනි දැන් දැන් අපේ මේ පවුලේ ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ Zoom එකක් දාලා අපිව පෙන්නන අපිව පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපිට ඕනනම් ඉතින් ඒගොල්ලන්ව ඒගොල්ලන්ව බලන්න එක්තරා අපේ බෑන කෙනෙක් තරුණ බෑන කෙනෙක් ක්ලාස්ටි කරනවා අපිට ඒ අපේ පවුලේ සියලුම දෙනා ලංකාවේ ඉන්න අය ඔක්කොම zoom එකෙන් බලන්න. බලලා ඉතින් කතා බහ දැන් මට ඒකට ආසාවක් නැහැ. මෙහෙම ආසාවක් නැති වෙන්න පුළුවන් සමහර විට මම හිතනවා මෙහෙම දෙයක් අපි හිතමුකෝ ඒගොල්ලන්ට ගුරුහරුකමක් දෙන්න තිබ්බා කියන්න. අන්න එහෙම එහෙම අවස්ථාවක් වුණොත් මම හිතන්නේ ඔබතුමී ඒක පැහැර හරි කියලා. ආ නෑ එහෙම වෙලාවක මම උදව්වකට මම ඕන වෙලාවක ඉදිරියට නිකන් මේ කෙනෙකුව රූප කෙනෙකුව බලන්න කියන හිතේ අර වෙනද බලන්න කියලා ඉස්සර තිබුණනේ ආ අරය බලන්න ඕන දැන් කාලෙකින් දැක්කේ නෑ කියන ගතිය නෑ. ඉතින් ඒක කමක් නැද්ද ඒකට සුදුසු කමටහනක් තියනවාද කියලා තමයි මම මෙහෙම එහෙම බලන්න නැති වෙන එක අම්මට කමක් නැත්තම් මට නම් කමක් නැහැ කියලා කියන්න කැමතියි. ඒ ස්වාමීන් මට ඉතින් ඒකෙන් දැන් ඉතින් මම කිව්වහම ඕක කමක් නැහැ කියලා කිව්වහම අරගොල්ලෝ ඉතින් තරහ වෙනවා මට. මෙහෙම අන්න එතනයි කාරණාව තියෙන්නේ. අපි අපි මෙහෙම දැන් අර වයසට එනකොට මැචුර් වෙනවා කියලා එකක් තියෙනවා. ඒත් එක්ක ඔව් අපේ පරිණතකමත් එක්ක සමහරක් වෙලාවට දැන් හිතන්න අපි පොඩි කාලේ එකදා එක කාරණයකට ගත්ත තීරණේ දැන් බත්ති ගන්න බිමට වෙනවා කියන්නේ. ඒ පොඩි කාලෙදී අපි පොඩිම කාලෙදී ඒකට දක්වන ආකල්පේ නෙවෙයි අවුරුදු 10යිදී 15යි. ඒක සමහරකට අපේ අතින් වෙච්ච ලොකු මිස්ටේක් එකක් ඇති හිතන්න පුළුවන්. අවුරුදු 20 25 තවත් එකක්. ඒක ඒකේ ඒකේ ලක්ෂණේ වෙනස් වගේ. අවුරුදු 30 40 තවත් එකක්. 50 60 ඒකේ තියෙන කාරණේ වෙනම එකක් වෙනවා. ඒක වගේ අර අපි මේ එක කාරණයක් දිහා දකින දර්ශන පතේ කියන්නකෝ. ආන් ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතින් මම හිතනවා සමහරක් විට ඒගොල්ලෝ අපිට දෙනවා වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් අපේ තියෙන වැදගත්කම සහ වටිනාකම උපුලම් වන විදිහට මම හිතන්නේ නෑ මේ ඕක ඉතින් අවුරුදු ගාණක් එක දිගට තියෙන එකක් කියලා. ඒ කියන්නේ එහෙම නෙවෙයි. කියන්නේ පටන් ගත් වෙලේ ඉඳලා ඒක දිගටම පැවිසි අතරම තියෙන එහෙම කාරණාවක් කියලා සමහර අයට බය භාගයක් පැයක් වගේ මොකක් කරේ එහෙම එකක් වෙන්න පුළුවන්. බගදා ඉතින් අපි මේ දකින්න ස්වභාවයට ඒගොල්ලෝ දකින්නේ නැති වෙන්න පුළුවන්. හෝ සමහරක් වෙලාවට අපිට වඩා වෙනස් විදියකින් තව හොඳට දකින්නත් පුළුවන්. ඒ කොහොම නමුත් මම හිතනවා අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපේ කාලයෙන් මොහොතක් අනිත් පැත්තට වෙනස් කරන්න සමහර විටක මම හිතනවා මේ අපේ අපේ තියෙන අත්දැකීම් වලින් යම් කිසි දෙයක් ඒගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්. ඒක ඒක ඒගොල්ලන්ට ලොකු ලොකු දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන්. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ ඒකයි අවුරුදු 80 වෙලත් ওই ධර්ම දේශනා කරේ. උන්වහන්සේ නතර කරන්න තිබ්බා ඒක. බැහැර කරන්න තිබ්බා ඒ වුණාට උන්වහන්සේ කළා ඒක. උන්වහන්සේ ඔය පයින් වඩින එක ගොඩාක් දුර ගිහිල්ලා කවුරු හරි කෙනෙක්ට උපස්ථාන කරන එක ඒ වගේ දේවල් උන්වහන්සේ නතර කරේ නෑ. බැහැර කරේ නෑ. හැබැයි සමහර සංසල හිටියා ඒව ගැන හිතන්න ගියේ නෑ. ඉතින් ඔබතුමිය මනාප නම් ඒ වගේ දෙයකට මුණ ගැහිලා ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්නත් පුළුවන් කියන යෝජනාව මම කරන්න කැමතියි. මොකද ඒක ඇත්තටම කියනවා නම් අර බොහෝ දෙනාගේ හිතසුව පිටිස කෙරෙන එක. අනිත් සමිනාස් මම මේ දේවල් හරියට කරනවා. ගොඩක් කට්ටිය මාව කන්ටැක්ට් කළා මේ කේක අවවාද ඉල්ලගන්න. එහෙමයි එහෙමයි. සමහරකට පවුලේ ඇත්තෝ ඔව් පවුලේ ඇත්තෝ එහෙම එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ ඇත්තන්ට එහෙම ප්‍රශ්නයක් අහන්න තරම් අපි කියමුකෝ අවස්ථාවක් ඔපචුනිටි එකක් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒගොල්ලෝට නිකන් අර සුහදව කතා බහ කරන්න අවස්ථාවක් සැලසෙන්නත් පුළුවන්. බාගදා එහෙම අවස්ථාවක් දුන්නත් කමක් නැහැ කියන යෝජනාව නම් මම කරන්න කැමතියි. මොකද අර සතර සංග්‍රහ වස්තු වල දානයේ ප්‍රියවචනයේ අර්ථකරියාව සහ සමානාත්මතාවය කියන මේ කාරණා හතර භාවිතා කරන එකත් ආරෂ්ඨාංගික මාර්ගයටම අයත් තමයි. ඒකත් අසුතුම වැටෙන. ඒකට ඕක කරන්නේ අපි මෛත්‍රා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන ওই සතර බ්‍රහ්ම විහරණ හරහාමයි. එතකොට භාවනාව තුළදීත් ඇත්තටම වඩලා තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාම තමයි. අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම තව ආදා අවස්ථාවක් වෙන්න පුළුවන්. අර කියන විදිහට දානයේ පේ වචනේ අර්ථතරියව සහ සමානාත්මතාවය කියන එක පුරුදු කරන්න අර වගේ අවස්ථාවකින්. ඉතින් සමහරක් විට ඉතින් එහෙම අවස්ථාවක් සැලසෙන සැලසෙනවා නම් ස්වභාවිකවම මම හිතනවා ඒකට විනාඩි කිහිපයක් වෙනස් කරාට කමක් නැහැ කියලා. මම හිතනවා අර ඒකෙන් අර ගොඩක් ගොඩක් පිරිසකට ලොකු යහපතක් වෙන්න පුළුවන් කියලා එකwidehatකට. මොකද ඒ ඇතොන්ට අපි හිතන තරමට හිතන්න අමාරු වෙනවා. මේක තුල තියෙන ධාතු සමූහයක් ස්කන්ධ ගොඩක් තියෙන්නේ මොන මොනා හරි කියලා අපි හිතන විදිහකට. නමුත් ඒ ඇත්තන්ගේ ලෝකෙ තුල අපිට ගොඩක් ලොකු තැනක් දීලා තියෙනවා පුළුවන්. සමහර විට ඒගොල්ලන්ට උමනා වෙන්න පුළුවන් ඒ තැන ඒ තැනේ තියෙන ගෞරවය අපිට සලසන්න. ඉතින් මම හිතනවා අපි සුදුසුයි කියලා ඒක අනුමත කරන එක මගේ පැත්තෙන් මගේ යෝජනාවක් නෑ බල කරන නෙවෙයි යෝජනාව එහෙසම් එහෙසම් මිස් අවසරයි මම ඒක කළා මම තේන්න හිතලා මට ඉතින් කිව්වා මෙහෙම පොඩි කතාවක් දෙන්න කියලා එහෙම කතාවකුත් දුන්නා නමුත් අර ඒක අර දිගට දිගට කරගෙන යෑම එකමක් එක සුදුසුයිද කියන එක තමයි මම මේ අහන්නේ දිගට දිගට දැන් එකපාරක් කරා මේ මම අපි හිතන්නකෝ දැන් හරි මම මාසෙකට සැරයක් එනවා. අන් ඒ වගේ හොඳ. හැමදාම හොඳ නෑ. මාසෙකට සැරයක් පොත් දෙකකට සැරයක්. අන්න ඒ වගේ මං හිතනවා එහෙම වුණාම ලොකු වටිනාකමකුත් තියෙවි කියලා. නිතර නිතර වුණාම නේ අපිට ඕක අර කාලෙත් වෙනවා අපේ වැඩවලට බාධායි. එහෙම එකක් ඉන්නේ. ඉතින් අර ඒ වගේ කාලයකට සැරයක් වගේ ටිකක් දාගන්න බලන්න. එතකොට මං හිතනවා ඒගොල්ලෝ ඔබතුමිය ගැන තේරුම් ගන්නයි. ආ ඔව් කුසුමක්කා නැත්තම් කුසුමා ආන්ටි භාවනා කරනවානේ. ඉතින් එයාට එයාට කාලේ තියෙනවා ඒ වුණාට එයා කතා කරනවා මාසෙකට සැරයක්. හරි ෂෝක් මේක. ආන් මේ විදිහට. එහෙම මොකක් කරේ එකට එන එක හොඳයි කියන යෝජනාව මම කරන්නේ. මේක යෝජනාව. අර කිදෙන්නේ. ඔය නිකන් අම පොඩ්ඩක් සිතන බලන්න කොහොම වුණත් හොඳද කියලා. සමහරක් කිතාවේ දැන් තරුණ කෙනෙක් පොත්පත් ගොඩක ලියලා ඉගෙන ගන්න කාරණා ගොඩක් තිබ්බ කියන්නකෝ. විශේෂයෙන්ම දැන් අපේ පොළේ තොම එකක් තියෙනවා. හැම බදාදම තියෙන නිමල් මහත්තයා මට උදව් කරන්නයි. බදාද තියෙන්නේ. ගිය සතියේ කතා කරපු දේවල් ටික ඇත්තරම දැන් අපේ පවුලේ වැඩිහිටියන්තෝ ගෙන් මමයි ඇහුව ප්‍රශ්න. මේ මොන හරි දෙයක් පරිපාලනය කරනකොට ඒගොල්ලෝ කොහොමද ඒක කළේ කියලා. ඒකෙදි ඒ කියාපු කාරණා ටික එළියට ගන්නට බැරි වුණා බෑ. ඇත්තරම කියනවා නම් තාත්තත් එක්ක තනියම කතා කළාට ඒක ඔක්කොම එළියට එන්නේ නැහැ. ආන් ඒ වගේ ගොඩක් ලොකු වෙනසක් තිබ්බා. ඉතින් ඒ වගේම අර ඒ ඇත්තෝ ඒගොල්ලන්ගේ අදහස් ටික කිව්වහම දැන් මම හොයාගෙන ගියා නම් මොන හරි කාරණාවක් ඒ කාරණේ මට හම්බ වෙච්ච නැති ඇති ගොඩාක් අර ඇත්තෝ අත්දැකීම් වලින් කියන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳ අවස්ථා ගොඩකුත් නම් තියෙන නම් පුළුවන් අම් මෙහෙම කතා බහ කරන එකේ. මං හිතන්නේ එහෙම කියත්තන්ට විනාඩි කිහිපයක් වෙනස් කළා කියලා ඔබතුමියගේ තියෙන භාවනාවට ඒකෙන් මහ ලොකු බාධාවක් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ. මොකද අම්මට පුළුවන්කමක් ඒවි ඒ කියන අවස්ථාවන් වලදීත් අර ওই කියන ධර්ම මාර්ගයට අනුකූලවම කටයුතු කරනා ටික කරන්න. ඉතින් ඉතින් සානුකම්පිත වුණොත් කොහොමද කියන යෝජනාව නම් මම කරන්නේ. ඒ සර්. හොඳයි. සාදු සාදු සර්. අවසරයි ස්වාමීන් වහන්සේ මට අද කලින් ස්වාමීන් වහන්සේ කියපු දේක් තව චුට්ටක් පැහැදිලි කරගන්න කැමතියි. ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නා තායිලන්තේ කියලා දෙනා කියලා යම් කිසි ද්වේෂය සිතුවිල්ලක් හරි රාග සහගත සිතුවිල්ලක් හරි ආවහම ඒ වෙලෙට එක්ක මෛත්‍රිය කරන්න යන්න එපා. ඒකෙන් පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා. ඒ ඒ වගේ අදහසක්. ස්වාමීන් වහන්සේ ඒක අපිට තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? හ්ම්. හරිද? මෛත්‍රී ගමුකෝ. මෛත්‍රිය වඩලා තරහ ආපු අවස්ථාවක් තියෙනවා නම් මෛත්‍රිය ඇත්තටම භාවිතා කරපු මෛත්‍රිය තුලින් ඒ තරහ ආපු තරහ බැහැර කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රවල ඒ මෛත්‍රිය භාවිතයි ඒ පුරුදු කරලා තියෙන මෛත්‍රිය භාවිතයි භාවිතයි කියලා කියන්නේ ඒක workable කියලා කියන්නේ. එහෙම ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අපි ඒ කරලා තියෙන මෛත්‍රිය අර තරහා වෙලාවට භාවිතයට එන්නේ නැතිනම් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අන් ඒකේ තේරුම එහෙනම් අපි කරලා තියෙන විදිහ ඒ කරලා තියෙන තාලේ workable නැහැ. ඒක ක්‍රියාකාරී මට්ටමක නැහැ ඉතින් තායිලන්තයේදී ඒ ක්‍රමයේ තුල උගන්වන්නේ දැන් අපේ ක්‍රමයේ තුල ගොඩක් වෙලාවට අර තියරි එක ගොඩක් කියලා දෙනවානේ. නමුත් තායිලන්තය තුලදී අර ප්‍රායෝගිකත්වයට ගොඩාක් ලොකු තැනක් දෙනවා. ඒගොල්ලෝ අපිට කියන්නේ ඕගොල්ලන්ට තේරෙන විදිහට මෛත්‍රිය කරන්න කරලා තරහ එන වෙලාවකට බලන්න තරහ දෙන්නේ මෛත්‍රිය දෙන්නේ කියලා. ඊට කලින් තරහ ආපු වෙලාවක් තිබ්බා කියන්නකෝ දැන්. උදාහරණයක් ඇටියට එහෙ එහෙ ඇත්තම කියනවා නම් තරහ අවශ්‍ය. අපි ඒක කරන්නේ. ඕක ඕක හරියට කරන දෙයක්. දැන් ආරන්නේ මට මතකයි මම බස් එතකොට 9ක්ද කොහෙද? මට තිබ්බා ඉස්සරහ ලයින් එක දානේ වල දාන්න. අපි ඔක්කොම බිම වාඩි වෙන්නේ ලොකහම්දුරට පම. එහි පුටු නෑ ආරණ්‍ය වල අදෙන්චම්. ඉතින් මම මගේ පත්කඩේ දාලා පිළිවෙලට හදනවා. ඒ ටික කෝප්පෙ වෙනම ඊළඟට හැන්ද පිහිය ඒ ටික කොම් වෙනම තියලා ටිෂු කම්ප් එක ඒ ටික කොම් පිළිවෙලට තියලා ගානට ලස්සනට මැදලා වගේ නිකන් අතිනුත් හදනවා. ආමනේ රහමුදුරුව කෙනෙක් මගේ මේ පත්කඩේ උඩින් පාගගෙන ගියා කියනකොට මම මේක කරලා ඉවර වෙච්ච ගමන් පස්සේ ඉතින් හිතා ගන්න පුළුවන් නේ මං ඊළඟට හිතන්නේ කොහොමද කියලා බලනවා ඉතින් හිතුණා ඉතින් සුද්ධොන් හැටි ඔහොම තමයි කියලා මොනවද කියන්න ගියේ නෑ මම මට හරි කනගාටුයි මං හිතුවා ඉතින් මේට වඩා හොඳ සංවර පිරිසක් ඇති කියලා මට මට හිතම හිතුණා ඉතින් මේට වඩා සංවර පිරිසක් ඇති කියලා මං හිතුවා නමුත් ඉතින් අනේ මන් දන්නේ නෑ මේ වගේ නමට ලංකාවෙත් හොයාගන්න තිබ්බා කියලා හිතලා වටපිට බලනකොටම ලොකු හාමුදුරුවෝ මන් දිහා බලාගෙන. එතකොට මම තේරුම් ගත්තේ ආ මේක plan එක ලොකු හාමුදුරුවෝ. ඒ කියන්නේ උන්වහන්සේලා අපිව අර අවශ්‍යවන එකක් කරලා බලනවා, කරබලා බලනවා. අපි ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. අපි ඇත්තටම මෛත්‍රියක් වඩලා තියෙනවනම් ඒක වුණා නම් ඒකෙන් හිත බැහැර කරගන්න තැනකට අපිපත් කරගන්නවා. එහෙම නැත්නම් ගහ ගන්නවා. අන්න එහෙම ස්වභාවයකුයි අපේ සාමාන්‍ය ලෝකයාගේ තියෙන්නේ. ඉතින් තායිලන්ත ක්‍රමයේ තුල ගොඩක් වෙලාවට අපිව අර පීනන්න වතුරට ඇදලා දාන. අන්න එහෙම ලක්ෂණයකුයි මම දකින්නේ. ඒගොල්ලෝ පීනන්න කියලා දෙනවට වඩා ආන් වතුර පුළුවන් නම් පීනන්න ඕන. මෙන්න දානවා කියලා කෙලින්ම තල්ලුකුව. ආන් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒකයි අපිට කියලා දෙන්නේ නිකන් ඉන්න අවස්ථාවන් වලදී පුළුවන් තරම් විදියට මෛත්‍රිය පතුරවන විදිය සිතුවිලි ඇති කරගන්න කියලා. තමන්ට තේරෙනවා නම් එතකොට ප්‍රායෝගිකයි ඒක හරියට දැනනවා මොකද සාමාන්‍ය ජීවිතේදී තරහ යන අවස්ථාවක් ආවනම් එතකොට Tamanටම තේරෙනවා මම පාවිච්චි කරපු මෛත්‍රිය නැත්තම් මම පුරුදු කරලා තියෙන මෛත්‍රිය අර වගේ වෙලාවට වැඩ කරේ නැහැ. මොකද අර වගේ තරහ වෙන වෙලාවකට මට මෛත්‍රීමේ වචනයක් එළියට ආවේ නැහැ. අහිමනම් මම ඉගෙන ගන්න ඕන ඒ වගේ වටපිටාවකදී මෛත්‍රීමේ වචනයක් එළියට ගන්නෙ කොහොමද කියලා. අන්න ඒකයි ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට කියලා දෙන්න. එහෙනම් එහෙම වචන කොහොමද පාවිච්චි කරන්නේ කියලා බලන්න ඒ වගේ ප්‍රශ්නයක් ඕවා තමයි කමඨාන ඇත්තටම කමඨාන් වර්තා වෙන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් කියලා කොහොමද කෙනෙක්ට ඇහුවොත් එහෙම ඔන්න කියලා දෙනවා. ආ ලොකු සාවිනාංශලා ওই වගේ ප්‍රශ්නයකට මෙන්න මෙහෙමයි කරලා තියෙන්නේ. ආ මේ විදිහට. ඉතින් ඒකයි එහෙම කියන්නේ දැන් උදාහරණයක් විදිහට අර වගේ වෙලාවකදී වුණා කියන්නකො. එතකොට අපිට කියලා දෙනවා එහෙනම් හිතින් ඉස්සෙල්ලා හදලා තියාගන්න කියලා වචන සෙට් එකක්. අර වගේ වටපිටාවකදී මම ඊට කලින් කතා කරේ මේ වගේ වචන සමූහයක් තමයි. නමුත් මම ආයෙ කතා කරනවා වෙනස් විදිහේ මෙන්න මේ විදිහේ වචන සමූහයක් කියලා. ඔබතුමී පොඩ්ඩක් මතකයේ ආපස්සට රිවර්ස් කරලා බලුවත් එහෙම මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාවේදී මම ඔන්නෝක ගැන ගොඩාක් කියන්න උත්සාහ කළා. අපි අතරින් වැරදි වචනයක් කියවුනොත් එහෙම ඒ වචනය ඒ වෙලාවෙම හරි පුළුවන් වෙලාවකදී ආපහු රිපීට් කරන්න කියලා මෛත්‍රීමේ ස්වභාවයක් එක්ක. අන්න ඒ වගේ ඒ ඒ ඒවත් එක්ක තමයි අපිවම එතකොට චුට්ට චුට්ට සකස් කර කර ධර්මානුකූලව වෙනස් කර කර යන්නේ. අර කුසලේන පිටියේ තියෙන්නේ ආන්නේ. ඉතින් තායිලන්තෙදි කියලා දෙන ක්‍රමයේ කුල තියෙන්නේ ප්‍රායෝගිකව මේ ජීවන ප්‍රශ්නයට මුහුණ දෙදී එතකොට ධර්මයේ අපි පුරුදු කරගත්ත ධර්මයේ අපිව ආරක්ෂා කරනවද නැද්ද කියන එක දැක දැක මේක පුරුදු කරන්න කියන. ඒක හරිම ප්‍රායෝගිකයි. ඒක හරිම අපේ ජීවිතයට තේරෙන දෙයක්. ඉතින් මම එහෙමනම් කියන්න මම කැමතියි. සමහරක් ඉතින් දැන් අසුබේ පැත්තෙන් ගත්තා කියන්නකෝ දැන්. දැන් මම ඒ කාලේ මගේ පැත්තෙන් කිව්වොත් දැන් කෙස්ලොම් නියදත් කියලා මුල ටික මතක් කරනකොට සමහරක් ඉතින් තිබිච්ච රාගයක් තියෙනවනම් වැඩි වුණා. මොකද කෙස් කියද්දි මට මතක් වුණේ නැහැ අසුබ සංඥා. එහෙම. මොකද මං මගේ යාළුවෝ ගොඩක් අය හිටියේ ගොඩක් කොණ්ඩේ තිබිච්චා. ගොඩක් කොණ්ඩේ දීලා ඒ කොමට. ඉතින් ඔන්න වගේ කාරණා. නමුත් ওই කාරණා 38 80ම තිබුණා අසුබ ලක්ෂණ ටිකක් එළියට එන ටික. මම ස්වභාවයෙන්ම අසුබ ලක්ෂණ ප්‍රකට කරගත්ත කාරණා සමූහයකුත් තිබ්බා. එතකොට මම ඉගෙන ගත්තා. එහෙමනම් ඒ ටික ඉස්සෙල්ලා එළියට ගන්න ඕන. අර පොතේ තියෙන අර කිස්ටොම් නේදක් තියෙන ඒ ටිකෙන් බැහැර වෙලා. එතකොට හිත කාලයක් ඉගෙන ගත්තා. අර අර අර කියන හැබැයි අසුබ ලක්ෂණ ටික තියෙන කාරණා ටික ප්‍රකට කරගෙන ඊට පස්සේ කෙස්ලොම් නේදත් වලට ගියා නම් අන්න එතකොට අසුබේ පැත්තෙන් බලන්න එයා දන්නේ. නමුත් මුලදිම බලන්න නම් දන්නේ නැහැ. ආන් වගේ එකක් නෝනා. මං හිතනවා ඔබතුමියට තේරෙන්නේ නැති කියලා. එහෙමයි සම්මිනාස ගොඩක් පැහැදිලි ඒක ගොඩක් වටිනවා බොහොම පිං සිද්ධ වෙනවා අද සඳු සඳු ස්වාමින් වහන්සේ දැන් අර ඔබ වහන්සේ මේ පොඩි කෙටි ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්න අර කුසුමක් වගේ කරපු ඒ පැහැදිලි කිරීමේදී ඔබ වහන්සේ පාවිච්චි කරා මේ දානයේ ප්‍රිය වචනයේ අර්ථචර්යාව සමානත්මතාවය කියලා වචන මේ ඒ හතර මේ මම දැන් ඒක මොකක් හරි අපිට මොකක් හරි එක ඉහතරට කියන එක වචනයක් කියනවද නැත්නම් මේක කොහොමද ඔව් සතර සංග්‍රහවත් ඕක තියෙන්නේ සිංහලවත් සූත්‍රේ ආ එහෙමයි හරි ඊට පස්සේ ඔබ වහන්සේ ආය පාවිච්චි කර ආස්වාද ආධිනව නිස්සරණ කියලා ඒ ඒක එන්නේ මොන වගේ කොටසක් යටතේද? ඒ කියන්නේ යම් කිසි ඕනම දෙයක මේ තුන දකින්න කියන එකද? ඔක මං හිතන අඟුතර නිකායේ තුනේ ওই සූත්‍ර තියෙන්නේ. මට පාලියෙන් ඕකට කියන වචනය නම් මතක නැහැ. ඇත්තටම කිව්වොත් එහෙම. කොහොම නමුත් අර යෝච තුලංග පග්ගයිහ වර්මාදාය පඬිතෝ කියන ඒ කාරණේ ප්‍රකට කරන්න ඔන්න ඔය ටික භාවිතා කරලා තියෙන විත්තිය නම් මතකයක් තියෙනවා. ඒක මොකද දැන් අපි හිතන්නකෝ ජීවිතය තුළ ගොඩක් වෙලාවට ලෝකයා ඉන්නේ ආස්වාදයේ තුලයි. ඒගොල්ලන්ට මේකේ ආදීනවේ කියන එක තේරෙන්නේ නැහැ. නිස්සරණේ කියන එක තේරෙනවා. සමහරක් වෙලාවට ආදීනවේ කියන එකම බලනවා නම් එහෙම වුණොත් එහෙම අර කොහොමද කියන්නේ ටිකක් අසුබවාදී වගේ වෙන්න පුළුවන්. ඒ ඒ ඒ පැත්තටම ඕනාවට වඩා බරව. ඉතින් නිසරණය කියන එක කියන එක තවත් කාරණා. ඉතින් අන්න ඒ වගේ ඔය ඔය ටික බුදු පියාණන් වහන්සේගේ දේශනාව තමයි ওই ටික සමබරතාවයෙන් තියාගන්න එක හොඳයි කියන එක වගේ අදහසක් තියෙනවා. ඕක කොහොම නමුත් සූත්‍රයේ හැටියට හොයාගන්න පුළුවන් අංගුත්තර නිකාය තුනේ. ඕක ගැන සූත්‍ර තියෙනවා. ඕක කොහොමද සර්ච් කරන්න පුළුවන් නම් බලන්නකෝ ආස්වාද කියලා එහෙම එහෙම බලන්නකෝ එතකොට හම්බ වෙවි. අර අරකනම් සිංහල අවසරයි. අර සත්තට්ටාන කුසලය එතනක් තියනා නේද ස්වාමිනාංශේ? මම හිතන්නේ කුසලේ පවත්තන තැන. එහෙම වෙන්න ඕන වෙන්න ඕන වෙන්න ඕන අංගුතනිකාය තුනේ තියෙනවා සම්මස ගොඩාක් සූත්‍රවලෝක. එහෙමයි අම්මේ. එතකොට දැන් අර්ථචර්යාව සමානත්මතාවයේ අර්ථචර්යාව කියන එකෙන් මොකද්ද ඒකේ කෙටි පැහැදිලි කිරීමක් කරොත් හොඳයි ස්වාමීනි. දානය එහෙමයි. දානය කියන එක එතකොට පැහැදිලි වෙනවා අපිට නන්දි. සමහරක් වෙලාවට ප්‍රිය වචනයක් දානයක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියෙද කියනවා නම් දැන් සෝපාකට වගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රිය වචනයක් තමයි දානයක් වුනේ ගොඩක් වෙලා. ඒ ඇත්තන්ට අර කාරුණික වචනයක් ඇහිච්ච නැති බවකුයි තිබ්බේ ලෝකෙ තුල. ඊළඟට දැන් බලන්න වටාචාරාව වුණත් එහෙමයි. කොහොම නමුත් එනිවේ ප්‍රිය වචනේ දානීය ප්‍රිය වචනය අටචරියාව කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් දැන් ඔය වැඩිහිටියෝ ගාව ගොඩක් විට ওই ලක්ෂණේ තියෙනවා දෙමව්පියන්ට බුදුහාමුදුරුවෝ සමාන කරන ওই ලක්ෂණ තියෙන මැස්ස හැටියට දෙමව්පියෝ කටුකුරුන්දේ සංස්කෘතික එක පහන් කණු දේශනාවක්ම තියෙනවා උක් ගැන ඒක හරියට දැන් පොඩි ළමයි යමක් කරන්න දන්නේ නැහැ වගේ. උදාහරණයක් ඇටියට වතුර බොන්න දන්නේ නැහැ, කෝ කෑම කන්න දන්නේ නැහැ. දෙමෝපිය මොකද කරන්නේ? කාලා පෙන්නන. වතුර දීලා පෙන්නන. ඇවිදලා පෙන්නන. ආන් ඒ වගේ ඒ වගේ තැනේ ඉඳලම යන එකක් මේක. අර තමන් ඒක කරලා පෙන්නන අනිත් කෙනාට ඒක වචනයෙන් කියන්නේ නැහැ. අර අර අවවාදයේ දෙනවට වඩා ආදර්ශයේ උතුම් කියලා අර සිංහලයේ කියන්නේ. ආන් ඒ වගේ අර ඒ කාරණේ කියනවාට වඩා මේක කරලා පෙන්නන. මොකද සමහර ඇත්තෝ ඉන්න බුදු පියාණන් වහන්සේ ගාවට ආවේ බණහන්ට නෙවෙයි. උන්වහන්සේලා ආවේ බුදුරජාණන් වහන්සේ කටයුතු කරන විදිහ බලාගෙන. දානේ වල දන්නේ කොහොමද? සියලු පරිහරණය කරන්නේ කොහොමද? කතා බහ කරන්නේ කොහොමද? ඒගොල්ලෝ එතකොට ඉන්ඩස්ට්‍රි කුනේ ඒ පැත්තට. එතකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් වගේ මුන්වහන්සේගේ අර පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණයත් එක්ක අනිත් පැත්තම තේරුම් ගන්න පුළුවන්කම හින්දා ඒ අත තේරුම් අරගෙන ටග්ගල උන්වහන්සේ ඒගොල්ලන්ට හරියන විදිහට මේ විදිහට කටයුතු කරා. අංගපසඟ කතාබහ කරන ඒවා ඒවා සුදුසු ආකාරයෙන් කළා. ආන් ඒ වගේ අපිටත් අවස්ථාවක් එන්න පුළුවන්. ඒ ඒ අවස්ථාවන් වලදී කටයුතු කරන එක කොහොමද කියලා පෙන්වන්න. උදාහරණයක් ඇරෙන්න මම අර ඉස්සෙල්ලාම කතාවක් තව මතකයි ලොම්පොලියම්ට අර ෆෝන් එකක් පූජ කරපුවාම උන්වහන්සේ ඒක එකපාරම ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. ඒක අරගෙන බලලා ඒක මැනලා බර කිරලා මේකෙන් කරන්නේ මොනවද කියලාත් අහලා අවසානයේට ඒක දුන්න කෙනාව ගේනවා ඒ ඒ කෙනාටම තීරුම් යවන තැනට යාව ගන්නවා මේකෙන් නම් මට ඇත්තටම වැඩක් නැහැ කියන එකට. එහෙම වුණාම ඒ කෙනා ඒක ගන්නෙ ආපහු ගන්නෙ ආපහු දෙන එක ගන්නෙ සන්තෝෂයෙන්. ඕක දුන්න ගමන් කිව්ව කෙනා නෑ මට ඕනේ නෑ තියාගන්න ඕන කියලා. ඒකත් හරි ස්ට්‍රේට් තමයි. ඒ වුණාට එතනදී එයාගේ හිත කැඩෙන්න පුළුවන්. ලොම්පොලියම්ගෙන් ওই ප්‍රශ්නේ ඇහැව්වා. මේ මෙහෙම මෙහෙම කරන එකේ මොකද්ද වහන්සේ බලාපොරොත්තු වෙච්ච කාරණේ කියලා. උන්වහන්සේ කිව්වා දානයක් දෙන්න මෙච්චර කාලයක් හිටපු නැති කෙනෙක් පළවෙනියෙන්ම දන් දෙන්න හිටපු දේ වෙන්න පුළුවන් කිව්ව ෆෝන් එක. හැබැයි ඒ දුන්නේ එක පාරටම කනට ගහනවා වගේ මම ප්‍රතික්ෂේප කරා නම් එයා දන් දෙනවා කියන එකෙන්ම නවතින්න පුළුවන්. ඒකම නතර කරන්න පුළුවන් කියලා. ඒක කරන්න හොඳ නැහැ කිව්වා. එයා දන්නේ නැහැ. එයා දන්නව දන් දෙන එක හොඳයි සපතක් කියලා. නමුත් එයා දන්නේ නැහැ කිව්ව දන් දෙන්නේ මොනවද කියලා. අන් ඒ ටිකයි මම ඉගෙනුවේ කියලා කිව්වා. අන් ඒ වගේ දේවල් තමයි තාතේ අර අර්ථචරියාව ගණයට වැටෙන්නේ. මේ ආදර්ශයෙන් කරලා දෙනවා වගේ දේ. සමානාත්මතාවය කියලා කියන්නේ අනික් පැත්තෙන් සමානව සලකන එක. පහත් කරන්නේ නැතුව අනිත් පැත්තන්ටත් අර අපි හිතන්නකෝ දැන් දැන් හිතන්නකෝ මම හරි මම මම හිතුවා කියන්නකෝ අපේ අවුලේ ඇත්ත එක්ක හරි මම ආරන්නේ හාමුදුරුවෝ. හ්ම් හොඳේ මට ගරු සත්කාර කරා. ඕගොල්ලෝ එහෙම නෑ. ඕගොල්ලෝ ඕගොල්ලෝ ඕගොල්ලෝ ඔක්කොම මට වැඳගෙන ඉන්න ඕන. ඕගොල්ලෝ මෙහෙම ඉන්න ඕන. හොඳේ ඇටෙන්ෂන් එකේ ඉන්න ඕන. සීරුවෙන් ඉන්න ඕන මං ඉද්දි. ආන් එහෙම කියලා හිතුවයි කියන්නකෝ. ඒක එතකොට සමානාත්මතාවයෙන් සැලකනවා නෙමෙයි. නමුත් මට පුළුවන්කම තියෙනවා නම් අපේ අම්මටයි අප්පච්චිටයි ඒ ඒගොල්ලන්ගේ ඒ අම්මගේ සහ තාත්තගේ ඒ ගරුත්වය දීලා ඒ තැන් දෙක දීලා මගේ නංගිට මල්ලිට ඒ දෙන්න ඒ ඒ විදිහට සලකලා එහෙම කරන්න ඒගොල්ලන්ට සුදුසු තැන දෙනවා වගේ. හරියට බුදුරජාණන් වහන්සේ තමයි 이르දියෙන් අග්‍රම. ඒ වුණාට උන්වහන්සේ නම් කරනවා නෑ මොග්ගල්ලාණන් වහන්සේ. මොග්ගල්ලාණ අග්‍රයි. බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය මතක තියාගැනීමෙන් අග්‍රම කෙනා. උන්වහන්සේ කියනවා අවුරුදු 100ක් තව හතර දිනක් හතර පැත්තින් ප්‍රශ්න ඇහුවා. මේ උන්වහන්සේට කිසි ප්‍රශ්නයක් නැතුව උත්තර දෙන්න පුළුවන් කියලා. අපිට වගේ නෙවෙයි. ඒ වුණාට උන්වහන්සේ ඒ ඒ ඒ බව දෙන වෙන ආමුදුරුවෝ. අර සමානාත්මතාවය සලකන්න බෑ. ඒ කියන්නේ හැම එකක්ම තමන්ම කරගන්න යන්නේ නැහැ. අර බලේ බෙදා හරිනවා වගේ වෙලා. තමන් තමන්ට එතකොට ප්‍රධානත්වය දෙනවා. අවංකවම දන්න කෙනා ඒ ප්‍රධානත්වය දෙනවා. එතකොට අර සුදුසු කෙනා සුදුසු විදිහට ඒ සුදුසු කෙනත් එයාට ලබලා දෙනවා. ඉතින් ආන්ගේ වගේ ස්වභාවයක්. ඔක හම්බ වෙනවා සිංහලෝ වත්සුත්‍රේ. හරිම ශෝක හරිම ලස්සනයි. විශේෂයෙන්ම කටුකුරුන්දි සාංශික දේශනාවම හරිම කැමතියි. පුළුවන් නම් අරගෙන බලන්න, හොයලා බලන්න. ඔය කාටාගුම්මයි තියෙන්නේ මම. අනේ අතර උන්වහන්සේලා කිව්ව තමයි මතක් වුණා මේ ගොඩක් ගොඩක් සංසනේට ගොඩක් ලොකු උපකාර කරපු සංසක කෙනෙක්. එතනම කියනවා නම් අර නිවිනේ නිවීම දේශනා ටිකම ලොකු පරිවර්තනයක් කරා මම හිතනවා මේ මුළු ලෝකෙම කියලා. මොකද අපේ රටටත් වඩා අපේ රටේ දෙකම පිට රටවල් වල පවා ওই දේශනා ටික එළියට ගන්නවා ධර්මය ගැන මොන හරි ගැඹුරු දෙයක් කතා කරන්න තියෙනවා නම් ඒ තරමට මේ ඒ දේශනා පිළ හරීම හරීම ප්‍රසිද්ධයි හරීම ප්‍රකටයි. උන්වහන්සේට එහෙම දෙන්න ඕන ඒ වගේ මහා ලොකු පරිශ්‍රමයක් දරුවට මම හිතන්නේ ඒක ඒක ඒක ප්‍රකාශයටපත් කරන්නත් ගොඩක් ඇත්තෝ මහන්සිලා තියෙනවලු එහෙමතම මේ පිණියන්ටත් එහෙමයි ස්වාමීනි අද ඇත්තටම ගේ සතියේ කතා කරන්නත් බැරි වුණා ධර්ම සාකච්ඡා එක පැත්තකින් අර විමුක්තායතනයක් කියනා වගේම හරි හරි ෂෝක් ඈ. ඉතින් එහෙම එකක් තියෙනවා. ස්වභාවයක් හැටියට මම සමහරක් වෙලාවට විලු විලු කරනවා. නැතුවත් බෑ. ඒක පැත්තකින් මේ දාවිගේ හැටි වෙන්නත් පුළුවන්. අපි අම්මනම් මට ඔකට ටිකක් අවවාදක් කරනවා. ඔබ නතර කරන්න ඕන දැන්වත් කියලා. මන්දයි. කොහොම හෝ වේවා අද දවසේදීත් අපි ධර්ම සාකච්ඡාවක් කළා ඊට පස්සේ බණ ඇහුවා මම හිතනවා යම් විදිහකට භාවනා ගමන තුල ඉදිරියට යාමේදී මොන මොනවා හරි දෙයක් ඔයත් ඉගෙන ගන්න ඇති කියලා ඒක එහෙම වුණා නම් ඒක ඒ විදිහට කරගන්න අපිට අවස්ථාව සැලසුණු සෑම සියලු දෙනාටම ඒ පින් අනුමෝදනා වෙන්නට ඕන මේ ඉදම් පූජා කරපු ඊට පස්සේ මේවා හදන්න පැහැදම් කරපු තමන්ගේ දාඩි මහන්සියෙන් හොයාගත්ත ධනෙ පූජා කරපු ඊට පස්සේ අපිට මේ අවස්ථාවන් සැලසුණු දුන්නේ නැත්නම් මහින්ද මහත්තයා දාන ඉරන්තැමුණට ඊළඟට ශාසනයට මාව පූජා කරපු දෙමව්පියන්ට පුරුහරකම් දුන්න වැඩිහිටි ගුරුවරුන්ට සහ මාත හිටපු හැමෝම මම හිතනවා මට යමක් උගන්වන්න නැති කියලා හොඳ කරපු අය වගේම නරක කරපු අය විශේෂයෙන්ම නරක කරපු අය ගොඩක් දේවල් උගන් අපි හිතන්නේ නැති වුණා ඒ සෑම සියලු දෙනාටම මේකින් මේක ආකාරයෙන්ම උපකාරයක් වේවා සංසාර දුකෙන් අත්